සම්මා සම්බුදු සරණයි පිනති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට බෞද්ධා නාලිකාව අදත් සූදානම් සුව සදහම් යාත්‍රාවට ඔබව ගොඩනංවා ගනිමින් මේ නොනිමි අතිර දුක්සයුරෙන් එතර වන්නට අවැසි ඒ නිවැරදි මාර්ගෝපදේශය ඔබට පසක් කර දෙන්නට. පින්වත්නි අද දවසේදී අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩමව අවදාලා තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ. පළමු කොට අපි සැවොම එක්ව අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොහොත් මුදුන්දී සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. හෙයියන්තුඩුව ඔබවත්ත අංක 542කින් ඒ දරණ නිවසේ පදිංචි බී චාලට් මහත්මිය සියඹලාපේ උතුර අංක 426න් හතර දරණ නිවසේ පදිංචි නන්දා රූපසිංහ මහත්මිය ඔබ වත්ත අංක 546න් තුනදරන නිවසේ පදිංචි කේ සුදත් සාගර ජයතිස්ස මහත්මයා යන පුණ්‍යවන්ත පිරිස විසින් මේ මතක් කිරීමත් සමගින් අපි සැවොම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු.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 පින්වත්නි ඔබ කල්පනා කරන්ඩ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම හරිම වාසනාවන්තයි අතිශයින්ම දුර්ලභයි. මනුස්සෝත්පත්තියක් ලබන දෙයත් හරිම වාසනාවන්තයි ඒ වගේම දුර්ලභයි. ඉතින් පින්වත්නි ඒ තරම් දුර්ලභ වූ manussෝත්පත්තිය අපි ලැබුවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සිටින කාලයක. ඒ වගේම පින්වත්නි අපට ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නට යෙදුනා වූ සංසාර දුක්ගිනි නිවෙන සසර දුකෙන් නිතර වන්දම හේතු වන්නා වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අසා ගන්න තරම් හැකියා ශක්තියකුත් අප සතුව තියෙනවා. ඒ නිසා පෙන්වන්නේ මේ තරම් දුර්ලභ කාරණා රාශියක් අපට හිමි වෙලා තියෙන දුර්ලභ අවස්ථාවේ නිතරම උත්සාහවන්ත වෙන්න ඕන මේ ජීවත් වෙන ජීවත් වීම මෙරි මෙරි ඉපිද යන ගමන මේ අනවරාග්‍ර සංසාරේ අපිට කවදාකවත්ම තාම නොලැබුණු එකම දෙයක් තියෙනවා. කුමක්ද නොලැබුණේ? සැපමයි නොලැබුණේ මේ ජීවිතය තුලදී මේ පින්වත් පිරිස සැප ලබන්න කියලා හිතාගෙන පුදුම උත්සාහවල යෙදෙන්න ඇතිනේ. හැබැයි දැන් අවසාන වේගෙන යනකොට කළු කොණ්ඩය සුදු වුණා, දත් ටිකත් අහිමි වුණා, දෙපා වාරුවක් නැති වුණා තවම නොලැබුණෙත් එකම දෙයයි කොහොමද සැපම තමයි ලැබුණ නැත්තේ ඒ නිසා පින්වත් මරණ මංචකයේ දක්වාම අපිට නොලැබෙන එකම දේ තියෙන්නේ සැපම තමයි ඇයිද අපට සැපම සැප නොලැබෙන්නේ පින්වත්නි අපි සැපයි සැපයි කියලා අල්ලන හැම දෙෙම දුකයි බලනකොට අපි මේ සැප කියලා සොයාගෙන ගිහින් තියෙන්නේ ලබාගෙන තියෙන කුමක්ද? දුක. නුවණ නැති නිසා ඒ තරම් ප්‍රඥාවක් අපසතුව මදි වුණු නිසා අපි දැන් දුක ඇල්ලුවා සැපයි කියලා. එතකොට පින්වන්දි දුක අපි ලබාගත්තොත් සැපයි කියලා දුක උරුම වෙන එක පුදුම සහගත දෙයක් ද නැද්ද? නෑ පුදුම දෙයක් නෙමෙයි. දුකම පවතින ලෝකය තුල සැපයි කියලා දුකම අරගන්න මිනිස්සුන්ට දුක හිමි වෙනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. එයමයි හිමි වෙන්න ඕනේ. අන්න බලන්නකෝ අපි කොච්චර අසු වෙලාද කියලා. වෙනදි බොහෝ කාලයකට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. උන්වහන්සේලා ලෝකේ පහළලා අපිට කියනවා මහණෙනි මේ සංසාරය අති දීර්ඝයි. පටන් ගන්න තැනක් කියන්න පුළුවන්ද? බෑ. කෙලවරක් පනවන්නත් බෑ. ඒ තරම් දීර්ඝ වූ සංසාරයක් මේ තියෙන්නේ. මේ සංසාර ගමනේ ගමන් කරන්නේ මේන්න මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සත්‍යයේ මේ යත ගමන් කරන නිසා මේකේ දීර්ඝ සංසාරක යන්න වෙනවා. හැබැයි මේ සංසාර ගමනෙන් එතර වෙන්න පුළුවන් මාර්ගයකුත් අපිට දේශනා කරන්නේ බොහොම අපිට හිතයිසි අපේ කල්යාණ මිත්‍රෝ බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කරන ඔය ගමනේ නම් සැපයි කියලා ගියොත් දුකම මිස සැප නම් ලැබෙන තැනක් කොතනකවත් නැහැ කියලා. ඒ නිසා අපිට උන්වහන්සේ දේශනා කරන මහනි සතකින් පහර කන පුජ්‍යලයා සතකින් පහර කන පුජ්‍යලයා ඒ සතෙන් පහර කාපු එකේ තුවාලේ සනීප කරගන්න දරණ වීරිය ගැන කියන්න දෙයක් නැහැ ආන්නේ විදිහටම මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සසර දුකෙන් එතර වෙන්න උත්සාහ දරන්න. එහෙම නුවණොත් පින්වත්නි අපිට යන්න වෙන්නේ තේරෙනව නේද? ඒ නිසා බොහොම සෝචනීයයි. දැන් මේ කාලය කියලා කියන්නේ බුද්ධ ශාසනය ටික ටික දැන් අඩුවෙමින් යන කාලයක්නේ. අහම්බෙන් හෝ තාම බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචන හදිස්සියෙන් හදිස්සියෙන් හරි අහන්ට ලැබෙනවා. එතකොට ඒ හදිස්සියෙන් හදිස්සියෙන් හරි අහන්ට ලැබෙන නිසා අපි ඒ අනුව හිත පිහිටව ගත්තොත් නේ හරිම වාසනාවන්ත වෙයි. නැතුව පින්නවත් තව මේ මේ ජීවිතේ මේ එකම එක අවස්ථාවක් තියෙන්නේ. මේ ජීවිතය අහිමි වුණොත් අපිට තවත් භවයක නම් බුද්ධ ශාසනයක් ලැබෙනවා කියන එක හිතන්න යන්න එපා. ඒක බොහෝම කාලයක් එහාටම යම් දෙයක්. දැන් ලැබුණු අවස්ථාව අපි ආයු කාලයක් දැන් අවුරුදු 70ක් 80ක්. ඕකෙත් මුල් අවුරුදු 15ක් 20ක් නිකම්ම යනවා. ඉතින් අවුරුදු කීයද ඉන්නේ 70 80 කින්ද මුල් අවුරුදු 20ක් විතර එහෙම යනවා. අවසානයේ 50 ගියාට පස්සේ අපිට එතනත් ලෙඩ රෝග ටිකමයි උරුම වෙන්නේ. අවුරුදු කීයද අපිට මේක තුල හැසිරෙන්න වෙන්නේ? අවුරුදු 80ක් ආවුස තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට දැන් ඔබ ගෙවපු ආවුස ටික බලන්නකෝ. ඒ අවශ්‍ය ටික අඩු කරලා දැන් ඉතුරු කොච්චරද කියලා බලන්නකෝ. දැන් මරණ දවස හිතන්න පුළුවන්ද? පුළුවන්ද? දැන් ආසන්න වශයෙන් මරණ කාලේ හිතන්න බැරිද? පුළුවන්. දැන් ඔබට අවුරුදු 50ක් වෙනවා නම් ඒ කාන්තෙන් තව 30ක් ඉන්න බෑ. 70ක් වෙනවා නම් තව 10ක් ඉන්න අමාරුයි. 10කට මෙහෙන් යන්න වෙනවා. ඔබට අහිමි වෙන්නේ මනුස්ස ජීවිතය නෙමෙයි බුද්ධ ශාසනය. ඔන්න ඔන්න බරෑරුම්ම තැන සබුද්ධ ශාසනයක අහිමිවීමක් වෙන්නේ. ඒ නිසා පින්වන්දි මේ පුංචි අවුරුදු කීපයකට ආපු අපි කොච්චර සුරංගනා ලෝකවල මොන්න තරම් සෙල්ලම් කරත් පින්වත් මේ සියල්ල දාන්න වෙනවා. සියල්ල දාන්න. ඒ නිසා අවබෝධ කරන අවුරුදු 20000ක් 60000ක් වගේ අවුසාවක් තියෙනවා නම් එහෙමනම් කොහොම වෙයිද නේ? දැන් මේ අවුරුදු 60 70ට ඇවිල්ලා 15ක පොයට සිල් ගන්න ඉන්නවත් වෙලාවක් නෑ වැඩ වැඩ වැඩ අවුරුදු 60 70000ක අවසුනා නම් කොහොම වෙයිද නේ හැබැයි එතකොට ඕගල්ලෝ වගේ අය උපදින්නේ නෑ ඒ කාලවල ඒ කාලවල 60 70000 අවසු තියෙන කාලවල උපදින අයට ඔయిత වඩා විවේකේ තියෙනවා ආගම දහම තුල හැසිරෙන්න මම බලන්නකෝ ආවුස අඩු වෙලා යන්නේ අසත්පුරුෂ වෙන්න වෙන්න ආවුස අඩු වෙනවා දුස්සීල වෙන්න වෙන්න ආවුස අඩු වෙනවා නේ ඒ නිසා ලැබිලා තියෙන අවස්ථාව දුර්ලභයි. මේකේ පුංචි කාලයක්වත් අපිට යවන්න වෙලාවක් නැහැ පින්වත් මේ. කොයි වෙලාවෙ මරු වෙයි දන්නේ අපි කැඳගෙන යන්න. එහෙම වුණොත් කැමති වුණත් අකමැති වුණත් යන්න වෙනවා. යනකොට ඔබට ගෙනියන්න වෙන්නේ ඔන්න එකතු කරගත්ත දේවල්. නේ? ඒ නිසා පින්වත් <clears throat> බුද්ධ ශාසනයක් <clears throat> ලැබුණු අපි බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන. දැන් ගොඩාක් උදවි හිතාගෙන ඉන්නේ අපි බුද්ධ ශාසනයක් ලැබිලා ඒ බුද්ධ ශාසනය තුළ අපි ප්‍රයෝජනයක් ගන්නවා කියලා. බුද්ධ ශාසනයේ ප්‍රයෝජනෙ ගන්න නම් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන්ට යෙදුණු ධර්මය අහලා ඒ විදිහට කටයුතු කරගත්තොත් බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය තියෙනවා. බුද්ධ ශාසනයේ උණුසුම ලැබෙන්න නම් පින්වත්නි උණුසුම ලැබෙන්න නම් ඔබ සෝතාපන්න මාර්ගයටත් වැටෙන්න ඕන. එහෙම නොවුනොත් ඔබට බුද්ධ ශාසනය උණුසුමක් නැහැ පින්වත්. බුදුරජාන් වහන්සේ දේශනා කරන ශාසනයට පිවිසුණු කෙනා වෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේදී. ශාසනයට පිවිසුණු කෙනා වෙන්නේ. තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒක පුළුවන් වෙන්න නම් සෝතාපන්න මාර්ගයටත් දැන් එතකොට අපිට දැන් වෙලා තියෙනවා ගැටලුව අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ බුද්ධ වචනයේ අයිනක තියදී අපි විවිධ විවිධ ක්‍රමවලට අපි දැන් වෙන වෙන වැඩ කර කර යන්නේ වෙන වෙන දේවල් ඒ නිසා පින්වත්නි ගැඹුරු වුණත් අමාරු වුණත් අපහසු වුණත් මෙහෙමයි කරන්න වෙන්නේ නේ දැන් සංසාර ලෙඩ බොහොම දරුණුයිනේ ඒ නිසා ඔබට අමාරු ලෙඩක් රෝගයක් හටගත්තොත් අමාරු බෙහෙත් දෙන්න පුළුවන් නේ අපහසු ඉන්ජෙක්ෂන් මාර්ග ටිකක් කෝස් එකක් දෙන්න පුළුවන්නේ. ඒත් විඳතරා ගන්න වෙනවනේ. ඊටත් වඩා අමාරුනේ මේ සංසාර ලෙඩ. මේ භවයේ මිනිස්සෙක් වෙනවා ඊළඟ භවයේ තව සතෙක් වෙනවා ඊළඟ භවයේ නායක සර්පෙක් වෙන්න පුළුවන් ඊළඟ භවයේ තව කොහේ හරි යන්න පුළුවන්. ඒක ඊට අපහසුයිනේ. එහෙනම් මේ ලෙඩට බෙහෙත ගන්න වෙනවා අමාරුවෙන් හරි. නේ? රෝගයේ දරණුයි බෙහෙත අපහසු වුණත් ගන්න වෙනවා. නොගත්තොත් ඉතින් සසර පැවැත්මම තමයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ පින්වන්දි මැදුම් පිළිවෙතක්. සංසාර දුකෙන් එතර වෙන්න, සසර දුක්ගින නිවාලන්නම උන්වහන්සේලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරන්නේ. දුක නිවෙන දහම් මඟක් දේශනා කරන්නේ පින්වන්දි. හැබැයි දුක නිවෙන මඟ පාද ගත්තොත් අපිටත් ඒකෙන් එතර වෙන්න පුළුවන්කම තියෙනවා. මේක අපහසුකමක් නැහැ ලොකුවට පින්වත්නි. නුවණ විමසන්න තියෙක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බොහෝ උදවිය අපෙන් අහන ස්වාමීන් කොහොමද මේක කරන්නේ? භාවනා කරන්නලු මෙහෙම කරන්නලු එහෙම කිය. පින්නන්දි ඔබ භාවනා කරන්නත් හැමදේම කරන්නට මත්තෙන් ඔබ ශ්‍රද්ධාව හදා ගන්න ඕන. කෙලෙසට ශ්‍රද්ධාව හදාගන්නේ. එහෙනම් ඔබට කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යයි. ඇයි කල්යාණ මිත්‍රය අවශ්‍ය වෙන්නේ? මොකක් කරන්ද කල්යාණ මිත්‍රය අවශ්‍ය වෙන්නේ? ඔබට හදිසි ලෙඩක් හැදුනොත් මොකර පූජාවක් කරගන්නද? නේ නේ නේ නේ. කල්යාණ මිත්‍රය අවශ්‍ය වෙන්නේ සද්ධර්මය අහගන්න. කල්යාණ මිත්‍රයා අවශ්‍ය වෙන්නේ සද්ධර්මය අහන්නයි. සද්ධර්මය කියන්නේ සසර දුක නිවෙන ධම අහගන්නයි. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් ඔබට ලැබුණොත් උන්වහන්සේගෙන් සංසාර දුක නිවා ගන්න පුළුවන් කෙලෙස් සංසිඳ වෙන්න පුළුවන් ධර්මය අහගත්තොත් ඒ ධර්මයේ මානසිකාරය දෙන්න. ඒ මානසිකාරයේ යෙදෙන තුල විට ඔබටම ඔබේ හිත තුලම ගොඩ නැගෙනවා යම් යථාර්ථයක්. ආන්න ඒක තමයි පින්වත් සම්මා දිට්ඨිය වෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය උපදවාගත් අය තමයි දුකෙන් එතර වෙන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩන්න ඕන. ඒකට තියෙන්නේ අපිට සමත විපස්සනා භාවනාව. සමත විපස්සනා භාවනාව වඩන්න ඕන සෝතාපන්න වෙච්ච කෙනා. සෝතාපන්න නොවිච්ච කෙනා සමත විපස්සනා වඩනකොට එයා සම්මා දිට්ඨියට ආවේ නෑ. ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසුනේ නෑ. එයා ලෞකික ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසුණා. ඇයි පිම්පව් පිළිගත්තනේ. කර්මයේ කර්මඵල පිළිගත්තනේ. ලෞකික ආර්ය ශ්‍රාංග මාර්ගයට ආපු සම්මාදිට්ඨි ලෞකික සම්මාදිට්ඨියට ආපු නිසා එයා ලෞකික ආර්ය ශ්‍රාංග මාර්ගයට ආවා. හැබැයි ඒක තුලින් දුකෙන් නිවෙන්නේ නෑ. දුකෙන් ඈතර වෙන්නේ නෑ. හැබැයි හොඳයි. හොඳයි නැවතු ප්‍රතික්‍රියාවන් වලට හොඳයි සසර දුකෙන් එතර වෙන්නේ බුදුරජාන් වහන්සේ මුණ ගැහුන්නේ නැහැ. ඒ ලෞකික සම්මා දිට්ඨි තිබ්බා බුදුරජාන් වහන්සේ උප්පත්ති ලබන්නත් පෙර කාලවල. ඒ කාලවල තිබ්බා. හැබැයි මේ ලෝකෝත්තර මාර්ගයේ තමයි සීල සමාධි ප්‍රඥා වඩන අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගන්න එක තමයි බුදුරජාන් වහන්සේ නමක් ඇවිල්ලා අපිට දේශනා කරන්නේ. එහෙනම් මේ සම්මා දිට්ඨිය උපදවා ගත්ත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගය. සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන සෝත කියලා. එතෙන්දී ඒකට පැමිණීම කියන ආපන්න කියලා. එහෙනම් සෝත ආපන්න සෝතාපන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණීම සෝතාපන්නයි. ඒ කියන්නේ සම්මා දිට්ඨියට පැමුණා කියන්නෙම එයා ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා. ඒ කියන්නේ එයා සෝතාපන්නයි. එයා සෝවාන්. එතකොට දැන් එයාට තියෙන මොකද්ද? අන්න දැන් එයාට කෘත්‍ය වශයෙන් තියෙනවා. ඒක තමයි සත්‍ය. සත්‍ය ඥානය. සත්‍ය ඥානයට ආපු එයාට තියෙන දැන් කෘත්‍යයක්. කුමක්ද කෘත්‍යය තියෙන්නේ? භාවනා කරන්න. ඔන්න දැන් භාවනා කරන්න පුළුවන් එයාට. එයාට අවශ්‍ය අවශ්‍ය විදිහකට භාවනා කරන්න පුළුවන්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දැන් එහෙම සම්මාදිටිය උපදවාගත්ත කෙනාට භාවනා කරන්න පුළුවන්. ඇයි සම්මා සංකප්පය තියෙනෝනේ. එක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. නේ දැන් ඔබට කාම විතරක නිතර නිතර සිහි වෙනවා නම් නේ එහෙම සිහි වෙන්නේ එනවනම් දැන් ඔන්න ඔබ කරන්න ඕන දැන් භාවනා කර්මස්ථානය සමත විපස්සනාව කරන්න ව්‍යාපාද සිහි වෙන්නේ එනවනම් මෛත්‍රී භාවනාව කරන්න නේ විහිංසාව එනවනම් කරුණා භාවනාව කරන්න ඔන්න දැන් කෘත්‍ය විදිහට ඔබට ඒක කරන්න තියෙනවා හැබැයි ඔබ දැන් මේ කෘත්‍ය ගැන යථාර්ථයක් දකිමින් තමයි ඒක කරන්නේ එහෙම නැති උදවිය දහම් කාරණාවක් අහලා යම් සද්ධාවකට ඇවිල්ලා ඒගොල්ලොත් භාවනාවක් කරනවා. හැබැයි ඒ භාවනාව නිවන් දකින්නේ නැහැ. කවමදාකවත්ම. ඒ භාවනාව කුමකටද හේතු වෙන්නේ? රාග, ద్వේස යටපත් කරන්න. తాවකාලිකව යටපත් කරන්න. හැබැයි ඒගොල්ලෝ නැකිට හැටි ආපහු නැවතත් ඒවා මතුවෙනවා. ඔය භාවනා ක්‍රම කරන්නේ කවුද? ආලාර කාලා මුද්දකාරාම පුත්‍රලා ඒව කරලා ධ්‍යාන වැඩුවා. ධ්‍යාන වඩලා අෂ්ට සමාපatti ලැබලා උඩිනුත් ගියා. මොකද බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට බාටපත් වෙන්න කලින් එතෙන්ට ගියානේ. නේ? කියලා ඇහුවනේ ඔච්චර දූවල ළඟ තියෙන්නේ. එහෙනම් මම හොයන එක නම් ඕක නෙමෙයි කියලා දාලා ගියා. අද අපි කොතනද ඉන්නේ? කවුරු හරි කෙනෙක්වත් එන්න භාවනාව. භාවනා පන්ති භාවනා පන්ති භාවනාව තියෙන. ඉතින් යනවා කට්ටිය ගිහිල්ලා මොන හරි මෝස්තරයට හරි භාවනා කරනවා. එහෙම එකක් නෙවෙයි පින මේ හිත භාවිතයට ගන්න. මුලින් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා චතුරාර්ය සත්‍ය ධර්මය අහලා මානසිකාරය යෙදිලා යම් දහමක් දැකපු කෙනාට තමයි භාවනාව තියෙන්නේ. ඉම්මෙහා කරන භාවනා නරක නෑ. සම්මත ලෝකේ හොඳයි. නතර කරන්න එපා. ඔබ ඒව හරි කරන්න. හැබැයි සැබෑ දුක නිවෙන ගමන් මගක යන්න නම් සම්මා දිට්ඨියට පැමිණලා වුණ ඔබ භාවනා කටයුත්තකටපත් වෙනවා. අන්න බලන්න. පින්න බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ නිවන් මාර්ගයේ ගමන් කරනකොට ලෝකෝත්තර මාර්ගය තුල ගමන් කරන්න පුඤ්ඤ පාප පහි නස්ස. පුඤ්ඤ පාප පහි නස්ස. ඒ කියන්නේ කුමක්ද? පින්පව් දෙකත් ප්‍රහාණය කරන්ට ඕන නිවන් දකින මගේ යනකොට නිවන් දකින්න නම් පින්පව් දෙකත් ප්‍රහාණය කරන්න ඕනේ. හැබැයි වැරදි විදිහට මේක හිතන්න එපා. පින්පව් දෙක ප්‍රහාණය කරන්නයි කියලා කියන්නේ පින්වත්නි. ඒක නොකරම ඉන්න එක දැන් අපි හිතමු කෙනෙක් සෝතාපන්න වුණා. කෙනෙක් සකදාගාමි වුණා. දැන් එයා පුණ්‍ය කටයුතු කරන්නේ නැද්ද? කරනවා. හැබැයි ඒක වෙනසක් තියෙනවා. ඔබ කරන පුණ්‍ය කටයුත්තේ ඒ උත්තරමය කරන පුණ්‍ය කටයුත්තේ දෙකක් තියෙනවා. දැන් ඔබ පුණ්‍ය කටයුත්තක් කරන්නේ කුමක් අරබයාද? manuss ලෝකේ උපදින්න දිව්‍ය ලෝකයක උපදින්න සිතක් සාන්තියක් ඇති කරගන්න අදහසින් මේ පුණ්‍ය කටයුත්තක් කරන්නේ ආ එතකොට තියෙන්නේ කොහොමද තණ්හාව තණ්හාව තියෙනකොට කොහොමද තියෙන්නේ නැවතිපදීම තියෙන්නේ ආ අර උත්මයෝ එහෙම නෙමෙයි මේ කටයුත්ත කරන්නේ ඒක කල යුතු කාර්යයක්සේ සලකා ඒ කටයුත්ත කරනවා අන්න හිතේ හිත දෙකේ බලන ස්වභාවය එනිසා පුඤ්ඤ පාව පහේනස්ස කියනකොට පින් පව් දෙක ප්‍රහාණය කරන්න. දැන් පින් කියන දැන් බලන්න මට දැන් මේකට උත්තරේ දෙන්නකෝ ඔයත්තු. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළුණේ ඇයි? දන්නවද? බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළුණේ සත්වය සංසාර දුකෙන් මුදව ගන්න නේද කතා කරන්නේ. ඔව්ද නැද්ද? ඔව්. මුදව ගන්නද නැත්නම් සුගතිය උපදින්නේ අවස්ථාව දෙන්නද? දැන් ඕගොල්ලෝ මනුස්ස ලෝකෙට වඩා දිව්‍ය ලෝකෙ සපයි නේද? නේද? ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළනේ ඔබ මනුස්ස ලෝකෙකින් ඔබ ගිහින් දිවි ලෝකෙ ගිහින් නතර කරන්නද? එහෙමද? එහෙමද? නෑ. ඇයි දිව්‍ය ලෝක යන ගම වැඩපිළිවෙල බුද්ධ කාලට පෙරත් තිබුණා. දැන් මතකයිනේ මේ සුදුහත් කුමාරය උපදින වෙලාවේ අර අසිත තාපසේ කොහෙද හිටියේ? කොහෙද හිටියේ? දිව්‍ය ලෝකෙ හිටියේනේ. ඉඳලා ඊට පස්සේ ආවනේ රජමාලිගාවට. ඒගොල්ලෝ මේ ගෙදර මේ අපි මේ මාකට් එකට ගිහින් එන්න යනවා වගේ ඒගොල්ලෝ ඒ කාලවලත් ගියා දිව්‍ය ලෝකේ යනවා. එනවා ඒ කටයුතු කරනවා. ඒතර මේ බුදුරජාන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා නැහැ අන්න බලන්නකො. එතකොට අන්න එහෙනම් දැන් කල්පනා කරන බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ ජාතිය ස්වභාව කොට ඉන්න මිනිස්සුන්ගේ ජාතිය නැති කරන්නේ මරණයේ ස්වභාව කොටින්න අයගේ ඒ මරණ දුක නැති කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ නැවත නූපදින ධර්මයක් දේශනා කරන්න. නැවත නූපදවන්න හේතු වන්නා වූ ධහමක් දේශනා කරන බුදුරෙක් ලෝකම්. නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අසුරු සැනයක් වදින මොහොතක්වත් වර්ණනා කළේ නෑ නැවත නැවත ඉපදීම එතකොට එහෙනම් ඔන්න දැන් ඔබට දැන් තේරෙනවද අනුමාන වශයෙන් බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ අපි සසර දුකෙන් එතර කරවන්න නැවත නූපදවන්න. ඒකට නේද බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ? දැන් ඔබ කොහෙද ඉන්නේ? දැන් ඊතර කරන ධර්මයක් තුලද නතර කරන ධර්මයක් තුලද ඉන්නේ? දැන් ඔබ කල්පනා කර මට මෙහෙම දෙයක් කියන්නකෝ. පින්වන්දි දැන් පුණ්‍ය කටයුතු කරනව නේද? පින් කටයුතු කරනව නේද? ඒක හොඳයිද නරකයිද? හොඳයි. දැන් පව් කටයුතුත් කට්ටිය කරනව නේද? කතා කරන්නේ. ඔව්ද නැද්ද? ඒක හොඳයිද නරකයිද? නරකයි. එහෙනම් දැන් සමහර අය පින්ක දේවල් කරනවා. යහපත් දේවල්. සමහර අය පව් දේවල් කරනවා. අයහපත් දේවල්. පින් දේවල් කරොත් පුණ්‍ය කර්මයක්. පව් දේවල් කරොත් අපුඤ්ඤාපි කර්මයක්. දැන් ඒ දෙකම එහෙනම් පුඤ්ඤ දේවල් කරත් කර්මයක් අපුඤ්ඤාපි දේවල් කරත් කර්මයක්. දැන් ඉතින් පින් දේවල් කරොත් මට කියන්න නැවත උපදිනවද නැද්ද? දැන් පින් කටයුතු කරනව නැවත උපදිනවද නැද්ද? කතා කරන්න. උපදිනවා. දැන් පව් කරන කෙනෙක් ඉන්නව නැවත උපදිනවද නැද්ද? උපදිනවා. පින් එතෙන්දී පින් කරන කෙනාගේ උපදීමේ විශේෂත්වයක් තියෙනවද? තියෙනවා. මොකද්ද? අර සැප ඇති ස්ථානයක උපදිනවා. දැන් පව් කරන කෙනා උපදින්නේ කොහෙද? දුක ඇති ස්ථානයක. නමුත් සැප ඇති ස්ථානයක උපදින කෙනාට ජාති දුක නැද්ද? ජරා දුක නැද්ද? ව්‍යාධි දුක නැද්ද? මරණ දුක නැද්ද? තියෙනවා. දැන් දුක් ඇති ස්ථානයේ උපදින කෙනාට ජාති දුක නැද්ද? ජරා දුක නැද්ද? ව්‍යාධි දුක නැද්ද? මරණ දුක නැද්ද? තියෙනවා. එහෙනම් මේ දෙගොල්ලන්ගේම අන්තවල ගෑවිලා නැද්ද දැන් දුක? තියෙනවා. උපදින ස්ථානයේ ස්වභාවය විතරයි වෙනස තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළුනේ මේ පැත්තට අපි තල්ලු කරන්නද මේකත් අන්තයක්. මහණෙනි පුඤ්ඤ පැත්ත මෙයත් අන්තයක්. අපුඤ්ඤාවි පැත්ත මෙයත් අන්තයක්. එතකොට අපි මේ පැත්තට තල්ලු කරන්නද බුදුරජාණන් වහන්සේ ලෝ පහළුනේ මේ පැත්තට තල්ලු කරන්නද? මොන පැත්තටද? ඔය දෙපැත්තම උන්වහන්සේ දේශනා කරා මහණෙනි මේ පැත්ත හොඳයි යහපත් ඇත්ත తත්වේ හොඳයි තමයි එහෙත් හැබැයි මම ඉපදුනේ එකේ ප්‍රයෝජනේ නම් නැත ඇයි බුදුවරයෙක් ලොව පහළ වුණේ සසර දුකෙන් ඈතර කරන්නයි දැන් මේ පැත්තට වැටුනේ සසර දුක් සසරේ පැවැත්මයි දැන් මේ පැත්තට වැටුණා සසරේ පැවැත්මයි එහෙනම් පිනත් බලන එහෙනම් මේ පුණ්‍ය කටයුතු කරලා සුගතියක උපදිනවා කියන්නේ අන්තයක් පව් කටයුතු කරලා දුගතියක උපදිනවා කියන්නේත් අන්තයක් දුගතියේ උපදින්නවත් නෙමෙයි බුද්ධ ශාසනය ලැබුණේ සුගතියේ උපදින්නවත් නෙමෙයි බුද්ධ ශාසනය ලැබුණේ සසරෙන් එතර වෙන්න සසරෙන් එතර දැන් ඔබ ඉන්නේ කොයි පැත්තද මේ පැත්තේ නම් නෙමෙයි යති වැඩිපුරනේ මේ පැත්තේ නෙමෙයිනේ කතා කරන්නේ නෑ ඉන්නේ මේ පැත්තේනේ ඔව්. එතකොට දැන් ඔබට තාම බුදුරජාන් වහන්සේ ගුණසුමක් ලැබිලද? කතා කරන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැහැ අනුමාන වශයෙන් තේරෙන්නේ ලැබිලද? තාම නෑ. තාම ඔබ දන්නේ නෑ බුදුරජාන් වහන්සේ නමක් ලොව පහළ වෙලාද කියලා දන්නේ නෑ. දැන් මේක විතරම නම් මේ අන්තය විතරම නම් ඔබ කරන්නේ. ඔබ හිතන් ඉන්නේ තාම ආලාර කාලාමුද්ද කරාමල තමයි තාම ලෝ පහළ වෙලා ඉන්නේ. මේක ටිකම තමයි කරන්න ඕන කියලා. ඔන්න ඔය අන්තයක් අල්ලගෙන ඒක විතරක්ම කරනවා. ඇත කියන අන්තය. ඔන්න බලන්නකො. ඒක දැන් ඒක එපා දැන් වැරදි විදිහට තේරුම් ගන්න එපා. දැන් පින් කරන්න එපා කියන එක නෙමෙයි. ඔබ සසරේ පින් කරපු නිසා යද මෙතෙන්ට ආවේ. නැත්තම් එන්න විදියක් නැහැ. සසර පින් කරපු නිසා අද මනුස්ස ලෝකයක දවසක් කර ජීවත් වෙන්නේ. එතකොට දැන් ඔබ බුද්ධ ශාසනය දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන මේ මොහොතේ ඔබ අර එක අන්තයක් විතරක් ඇල්ලුවොත් ශාසනය පිහිට නැහැ. බුදුවරයෙක් ලෝ පහළ වීමේ පිහිට නැහැ ඔබට. ඒ නිසා අන්න පින්වදින් දැනගන්න මෙයත් ඒකයි පුඤ්ඤ පාප පහිනස පින්ද අතහරින්න පවුද අතහර පින්පව් ගොඩ නැගෙන්නේ ඇයි ඊළඟ ප්‍රශ්නේ දැන් එතකොට ඇත්තටම දැන් ඔබ ඉන්නේ බුද්ධ ශාසනය තුල නොමේ කියන එක හිතුණනේ දැන් සමහර පිරිසක් ඇති දිගින් දිගටම පව් කරගෙන ඉන්න අය ඒගොල්ලෝ සාමාන්‍ය ලෞකිකව තියෙන ආමිෂ පූජා පැත්තේවත් ඇත්තේ එතකොට ඊට වඩා පහලට වැටලා තියෙනවා මේගොල්ලෝ ටික සමහර පිරිසක් හොඳ කටයුතු ටිකක් කරනවා ඒගොල්ලෝ ඉතින් මේ භවයක නැතුණත් මතු භවයක් හරි පතපතා නේ දැන් ඕගොල්ලෝ මේ භවයේ නැත්නම් මෛත්‍රී ශාසනය හරි නිවන් දකින්නනේ අදහස තියෙන්නේ නේ ඔව් යන්න බලන්නකො දැන් පින්නන්දි ඔබ ඔය අදහසම තමයි එදත් තිබුණේ කකුසඳ බුදුරජාන් වහන්සේ ලෝ පහළ වෙන කාලේ ඔබ පහළ වුණා ඔබ එදත් බුද්ධ ශාසනය ලැබුණු කාලේ ওই කටයුතු ටිකම කරලා හිතුවා කොණාගමන බුදුරජාන් වහන්සේ කාලේ නිවන් දැක බුදුන් බුදුන් දැක නිවන් දකින්න ලැබේවා එතකොට ඔබ කොණාගමන බුදුරජාන් වහන්සේ කාලෙත් ඔබ පහළ වුණා ඔබ කොණාගමන බුදුරජාන් වහන්සේ කාලෙත් ඔබ කරේ මොකද්ද? බණ අහගෙන දූ දරුවෝ හදාගෙන ওই කටයුතු කරා කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ නිවන් දකින්න ලැබේවා කියලා. එතකොට දෙයියනේ ඔබ කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලෙත් ඔබ පහළ වුණා මනුස්ස ආත්මයක් ලැබුවා කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලෙත් ඔබ කරේ මොකද්ද ආවා විවාහ කටයුතු කරා ওই ටික කරා එහෙම කරලා හිතුවා මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න ලැබේවා කියලා දැන් මෙන්න ගෞතම බුදුරජාන් වහන්සේගේ කාලෙත් ඕගොල්ලෝ පහළ වුණා දැන් අදත් අර ගොම් ප්‍රාර්ථනාවම නේද තියෙන්නේ අදත් අර මෝඩ සිටිවිල්ලම නේද තියෙන්නේ අදත් තියෙන්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා. දැන් ඇයි පින්වත්නි ගඟට බැහැලා ඕන පීනන්න? මේ කියන දේ තේරුම් කරගෙන සරල සිංහල. දෙයනේ පින්නන්නේ ඔබ මේ ශාසනයේ තුල ගෞතම ශාසනය තුල ඔබ මේ බුදු සසුනට ඇතුළු වෙලා බුදු සසුන වැළඳගත්තොත් තමයි ඔබට මෛත්‍රී ශාසනය පිහිට ලැබෙන්නේ. එහෙම නැති වුණොත් ඔබ මෛත්‍රී ශාසනයත් ඔය අහිංසක තුච්ච ප්‍රාර්ථනාවමයි කරන්නේ. ඊළඟ බුදුන් දැක නිවන් දකින්න ලැබේවා. ඔයයි ඔබ ට්‍රේනින් කරන්නේ ඔබ හුරු කරන්නේ ගිහි ගෙදර කටයුත්ත ඉඳගෙන ප්‍රාර්ථනාවක්. ප්‍රාර්ථනා ලෝකයේ ඉෂ්ට වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා නම් මොකකින් මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි වෙයිනේ. ඒ වැරදි මග යන ගමනුත් ප්‍රාර්ථනා කරන්නේ ලොකු ලොකු හොඳ හොඳ දේවල්. ඒවා ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් දැන් තේරෙනවද? එහෙනම් එදා ඉඳලම ඕගොල්ලෝ එන එමක් නේ තියෙන්නේ. තවම බැඩුණානේ අඩුම ගානේ බුද්ධ ධර්ම සිවුරක් දා ගන්නවත් හිත පහල් කරගන්න බැරුණානේ මේ කල්ප ගණන් 30 ආපු එකේ. අදත් එහෙම නැතුව ඈතකට වෙලා ඉඳගෙන මොකක් කරි දන් චුට්ටක් ගෙනින් දීලා මේව කරලා පොය දවසකට අමාරුවෙන් ගල සිල්ඩින් ගා රකින්න බලලා මෛත්‍රී බුදුන් දැකවත් නිවන් දකින්න ලැබේවා කියලා ඕක කරනවා. ඔබට මෛත්‍රී ශාසනය ඔය පිහිට අර වෙන දෙයක් නම් හම්බෙන්නේ. එහෙම මෛත්‍රී ශාසනය තුල ඔබට කෙලවරක් කරන්න නම් අද මේ ශාසනේ අද අදම ඔබ පුරුදු කරන්න. අද අදම පුහුණු කරන්න. එහෙම කළොත් ඔබට හරි. එහෙනම් දැන් <clears throat> බලන්නකෝ මේ පැත්ත පින් පැත්ත මේ පැත්ත පව් පැත්ත පව් පැත්තත් අතහරින්න ඕන පින් පැත්තත් අතහරින්න ඕන මධ්‍යම ප්‍රතිපදාවක් තුල ගමන් කරන්න. <clears throat> එතකොට කොහොමද අපි දැන් ඒක කරන්නේ? පින්නොත් එතකොට අර ආර්ය උත්තමය පින් කරන්නේ නැද්ද? පින් කරනවා. හැබැයි ඒක පිං කියලා නෙමෙයි කරන්නේ. ඒක ක්‍රියාවක් විදිහට සලකලා උන්වහන්සේලා කරනවා. වැඩිදි සෝයන්හන්සේලාට උපස්ථාන කරන්නේ නැති බැරියට උදව්පදව් කරනවා. ඒ කටයුතු කරන උන්වහන්සේලා. ඒ කරන්නේ අන්නේ කටයුත්තක්සේ සලකා කරන. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ. දැන් ඔබට සිහි කල්පනා වෙනවා මෙහෙම දෙයක්. ඔබේ ගෙදර තාත්තා මතක් වෙනවා. තාත්තා මතක් වෙනකොට දැන් ඔබට හිතෙනවා අනේ තාත්තා අපිට කොච්චර උදව් කරාද? අපි ඉගෙන ගන්න අපිට මේ මේ දේවල් කරන්න අපිට තාත්තා උදව් කළා නෙවෙයි. ඒ නිසා අපි තාත්තට උදව් කරන්න ඕන කියලා හිත පහළ වෙනවා. ඒ පහළ වෙන හිත මොකද්ද දැන්? පිං හිතක්. අන්න හොඳනේ. තාත්තා දැන් ඔබේ අරමුණ තාත්තා උදව් කළා උදව් කරපු නිසා අනේ උන්දට උදව්වක් කරන්න ඕන කියලා පහව හිත පහළක කන්න බොන්න බෙහෙත් එහෙත් තරම් දෙනවා. අන්න පුණ්‍ය සිතක්. <clears throat> නේ? එතකොට දැන් ඒ ඒ සිත තුල දැන් ඔබට පිනක් හැදුනා. සුගතියට යන්න මඟ වැටුණා. ඒ වගේම ජාති ජරාවත් හිමි වෙනවා. භවයත් ඔට්ටුයි. දැන් ඊට පස්සේ අනිත් පැත්ත මතක් කරනකොට තාත්තා තාත්තගේ දේපල ටික සේරම දුන්නේ අනිත් සහෝදරයට. මට මොකක්වත් දුන්නේ මම උන්දට මොකක්වත් කරන්නේ නැහැ කියලා දැන් සිත පහළ වෙනවා. දැන් සිත පහළනකොට ඒ හිත පුඤ්ඤ සිතක්ද අපුඤ්ඤාපි සිතක්ද? චේතනාහම් භික්කවේ කම්මම් වදාමි දැන් ඒ කර්මයේ මොකද්ද? හොඳ දෙයක්ද නරක දෙයක්ද? නරක දෙයක්. අන්න පව් රැස් වෙනවා. අන්න බලන්න තාත්තා කියන එකම අරමුණ අරගෙන පින් කරගන්නත් පුළුවන්, පව් කරගන්නත් පුළුවන්. එතකොට අන්න දැන් නිවන් දකින්න මාවතේ යන ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකෙක් මෙහෙම කල්පනා කරනවා. මෙන්න මට තාත්තා කියලා සිතවිල්ලක් පහළ වුණා. ඒ සිතවිල්ල පහළ වුණෙත් හේතු ගැටීම නිසා. හේතු ගැටීම නිසා පහළ වුණා සිතවිල්ලක්. ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒ සිතිවිල්ලත් නිරුද්ධයි කියලා දකිනවා. ඒ දකිනකොට ආන්නේ යා ගමන් කරනවා. අර සැපපැත්තෙත් නෑ, දුක්පැත්තෙත් නෑ, පුඤ්ඤපැත්තෙත් නෑ, පව්පැත්තෙන් නැතුව එයා ගමන් කරනවා. එතකොට එහෙම සිත පහළ වෙනවා. එයා දැන් ගෙදරට යනවා තාත්තා ඉන්නේ ගෙදරට. යනකොට තාත්තා ළඟින් ඉන්නවා. දැන් එයා තාත්තන මොකද කරන්නේ? දැන් අර මට ඉඩකඩම් දුන්නේ නැහැ කියන සිතුවිලි පහල කරන්නේ නැහැ. ඒක හොඳම නැති නරක සිතුවිලි කියලා එයා දන්නවා. එයා කල්පනා කරන්නේ කොහමද? අයියෝ තාත්තා කියලා වැළඳ ගන්න සිතක් නෙමෙයි එයා සතු වෙන්නේ. මේ සත්වයේ නේ මේ උදව්වක් කරන්න ඕන පිහිටක් කරන්න ඕන පුජ්‍යලේ කියලා කල්පනා කරලා මෛත්‍රී පෙරදැඩිවම කරන්න තියෙන උදව්ව කරනවා. මේ කන්න බොන්න දෙනවා බෙහෙත් එහෙත් තරම් දෙනවා ඒකට පිටික සම්පූර්ණ කරනවා. අන්න ඒ විදිහට හිත පවත්ත ගන්න පුළුවන් නම් පින්වත්නි හරිම වටිනවා. ඒ නිසා ඔබ දැනගන්න දැන් එතකොට ඔබ වැඩිපුර දැන් ඔබ හිතන් ඉන්නේ ඔබ ඉන්නේ පින් පැත්තේ කියලා වැඩිපුර. පින් පැත්තෙන් නෙමෙයි වැඩිපුරම ඉන්නේ පව් පැත්තේ. මාසෙට එක දවසයිනේ සිල් ගන්නවත් වෙන්නේ. සිල් ගන්න ආපු දවසට වැඩිපුර කරගන්නේ පින්ද පව්ද? පින්ද පව්ද? එදාටත් වැඩිපුර පව් කරගන්න පුළුවන්. සමහර විටක. මොන මොන හෝ හිස් වචන කතා කරලා එහෙම කරලා. දැන් ඔබ ගෙදර ඉන්නකොට දැන් පව් පව් කරන වැඩ ටික දන්නවද? දැන් වචනෙන් වැරදි කරනවා කියලා කියන්නේ පින්ද පව්ද? පව්. එතකොට ඔබ දවසේ ගත කරනකොට වචනෙන් බොරු කියන්නේ නැද්ද? කේලමක් කියන්නේ නැද්ද? හිස් වචනයක් කියවෙන්නේ නැද්ද? පරුස වචනයක් කියවෙන්නේ නැද්ද? පින්ද පවුද? පව්. එතකොට හොරකම් කරන්නේ නැද්ද? ප්‍රාණඝාතය කරන්නේ නැද්ද? වැරදි කාම සේවනය කරන්නේ නැද්ද? කරනොත් පව්. එතෙන්දී අන්සතු දෙයට ආසා නැද්ද? අනුන්ගේ දෙයට ආසා නැද්ද? මේ ඉන්න අම්මලා සේරෝම අනුන්ගේ දෙයට තමයි අහස. ඉන්න පවුද? පව්. එතෙන්දි තරහ නැද්ද? ව්‍යාපාද හිතක් එන්නේ නැද්ද? එනවද නැද්ද? ඕගොල්ලන්ට ව්‍යාපාද හිත එනවද නැද්ද? එනවා. පින්ද පවුද? පව්. එහෙනම් ඔබ වැඩිපුර කරන්නේ පින්ද පවුද? එහෙනම් ඔබ උපදින සුගතියේද සතර පායේද? නිවන් දකින්න කෙසේ හෝ තිබිච්චාවි. සුගතියේද සතර පායේද? සතර පායේ. බුද්ධ ශාසනයේ උණුසුම නෙමෙයි බුද්ධ ශාසනයක් තියෙනවද කියන සිතවිල්ලවත් දන්නේ ඇරි ගමන් කටින් කියන්නේ බොරුවක්. පව්. සතර අපායට. බලන්න කොච්චර දේද. දන්නේ නැතුව මේ මිනිස්සු බලන්නකො වැටෙන වලක සයිස් එක පින්නක්. ඒ නිසා අනුන්ගේ දැන් ඔබ බලන දූදරුව අල්ලගෙන හරි දූදරුව ගැන හිත හිත හරිවත් ඉන්නවා මේ අම්මලා තාත්තලා. අනුන් ගැන නෙමෙයි තේ ඇල්ම. ගේතොර ගැන හිත හිතා ඉන්නවා. බාහිර දේ ගැන නෙමෙයි දැල්ම බාහිර දේ. පින්වත්නි, එහෙනම් ඔබ දැනගන්න ඔබ වැඩිපුරම ඉන්නේ පින් පැත්තෙන් නෙමෙයි පව් පැත්තේ. අහම්බෙන් තමයි මේ පුණ්‍ය කටයුත්තක් කරන්නේ. මේ අහම්බෙන්මයි පුණ්‍ය කටයුත්තක් කරන්නේ. ඒ නිසා මේක වැඩි වැඩි ජීවිතේ ජීවිතේම මේක කරගන්න. එහෙම උනතර මේක කරන්න පුළුවන් මේ manuss ලෝකෙදි විතරයි වෙන කොහෙටවත් ගිහින් මේක කරන්න බෑ පින්වත්නි. නේ මෙතෙන්දි කරගත්තොත් තමයි ඔබ රැකෙන්නේ ඔබ ආරක්ෂා වෙන්නේ වෙන කොතෙන්දිවත් ඔබට ආරක්ෂාවක් ලබන්න තැනක් නැහැ පින්වත් ඒ නිසා වහ වහ ඉක්මන් කරලා මේකට අවතීර්ණය වෙන්න ඕන එතකොට එහෙනම් දැන් ඔබ කල්පනා කරගන්න මෙන්න මෙහෙම දෙයක් එහෙනම් දැන් මනුස්ස ජීවිතේ ලැබලා තියෙනවා බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා එතෙන්දී අඩු ගානේ ඔබ පව කරනවට සාපේක්ෂව පින්වත් කර කර ඉන්නව ලොකු දෙයක් නේ නිවන් දකින්නේ කොහොමද? ඒ නිසා පුණ්‍ය පැත්තයි පාප පැත්තයි දෙක අතහැරගෙන ඔබට මැදුම් පිළිවෙතක්සේ සලකා ඔබට පුළුවන් නම් ගමන් කරන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සසර දුකෙන් අත් මිදෙන මග තුල ගමන් කරන්න පුළුවන් නම් මොනතරම් වටිනවද බලන්න. දැන් එතකොට ඔබ අද දැන් මම මේ ඉක්මන් කරලා කියන්නේ කාලය අඩු නිසා බොහෝ කරුණු ටික කියන්න දෙපැයි. ඔබ දැන් ගෙදර ගිහිල්ලා මේව විමසන නුවණින් ඇත්තටම මම ඉන්නේ පින් පැත්තේද පව් පැත්තේද වැඩිපුර ඉන්නේ කොයි පැත්තේද එහෙනම් වැඩිපුර පව් පැත්ත නම් දැන් ඊළඟට පින් පැත්තට පැන ගන්න පින් පැත්තට පැනගෙන දැන් එතනින් කල්පනා කරන්න මිදෙන්න සසරෙන් මිදෙන්න කල්පනා කරන්න හැබැයි සසරෙන් මිදෙන මගකට එන්න අපොහසත් වුණොත් බුද්ධ ශාසනය ඉවරයි මනුස්ස ජීවිතයේ ප්‍රයෝජන ඉවරයි කවුරුත් කරන ටිකක් විතරයි කරලා කරලා ඉඳලා යන්නේ නේ ඔක තිරිසන් සත්තුත් මේ ආවාහ විවාහ වෙනවා. තිරිසන් සත්තුත් ගෙවල් දොරවල් හදනවා. තිරිසන් සත්තුත් පැටව් හදනවා. ඊට එහා දෙයක් අපිත් කරලාද නැද්ද කියලා කල්පනා කරන්න දැන්. ඊට එහා දෙයක් කරලා තියෙනවා නම් කරන්න ඕන කුමක් දන්නවද? නුවණ දියුණු කරන්න ඕන. නුවණ දියුණු කරන්න ඕන. ඔබ කොච්චර මේ බණ දහම් ඇහුව කිව්වට කොපමණ ඇහුවත් වැඩක් නෑ ඔබේ නුවණ දියුණු වෙන්නේ නැත්නම් කෙලෙස් සංසිඳන මගකටපත් වෙන්නේ නැත්නම් කොපමණ ඇහුවත් එච්චරයි. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පින්වත්නි අපි සුගතියක ගෙනියන්න නෙමෙයි උන්වහන්සේ දේශනා කරන්නේ. දුගතියට දාන්නත් නෙමෙයි. ওই දෙකෙන්ම අත්මුදලා සසර දුකෙන්ම සංසාර දුකෙන්ම ඈතර කරන්නමයි. සංසාර දුකෙන්ම. දැන් ඔබ සංසාර දුකෙන්ම ඈතර වීම පිණිසම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගනුදෙනු කරනකොට ඒ අනුව සිත පිහිටවගෙන ඉන්නකොට ඔබට නිවන් දකින්නට මත්තෙන් ඔබ මිය පරලෝ ගියා කියන්නකෝ. නිවන් දකින්න මත්තෙන් මිය පරලෝ ගියොත් ඔබ කවදාකවත් සතර පායට වැටෙන්නේ නෑ. සතර පායට වැටෙන්නේ නෑ. එහෙමන සුගතියක උපදිනවා. එතනක ඉපදුනොත් ඔබ මේ ධර්මයේ දැනගෙන මේ ධර්මයේ දැකගෙන ඔබ එතනක ඉපදුනොත් ආන්න ඔබ එහෙට ගිහිල්ලත් ඉතුරු ටික කරගන්න උත්සාහ කරන්න. නැත්නම් එහෙදිත් ඔය ටික කරන්නේ කරන්නේ නැහැ පින්වත්. එහෙට ගියත් ඒ යන්නේ ඔබනේ ඉතින්. එහෙට ගියත් ওই විදිහට තමයි කටයුතු කරන්නේ. ඒ නිසා එහෙනම් දැන් ඔන්න ඔබ කල්පනා කරගන්න තමන් ඉන්න තැන තමන් දැනගන්න. තමන් ඉන්න තැන තමන් දැකගන්න. ඒතර දැන් නුවණින් කල්පනා කරගන්න ඔබ තනිකරම මේ පුණ්‍ය කටයුතු විතරක් කළත් බුද්ධ ශාසනය ලැබුණේ අනිත් කටයුතු විතරක් කළත් බුද්ධ ශාසනය ලැබුණේ බුද්ධ ශාසනය ලැබෙන්න නම් උණුසුම ලැබෙන්න නම් ඔබේ හිත තුලම මනෝභාවය තුලම ක්‍රියාත්මක වෙන්න ඕන ඒ කරන කටයුතු කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් තොර අතහරින්න පුළුවන් ස්වභාවයකින් ඔබේ හිත පවත් ගන්න ඕන දැන් බලන්නකෝ ඔබට කුමන gedara පුතා සිහි වෙනවා. සිහි වෙනකොට පුතා සිහි වුණා ඇත්ත. ඉතින් ඒ පුතා ගැන නැවත නැවත මෙනෙහි කර කර අයියෝ කෑවත් දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ ලෙඩ වුණත් දන්නේ නැහැ මොනවත් වුණත් දන්නේ ඔය විදිහට හිතන හිතන හේ ඔබ සසරටයි වැටෙන්නේ. ඔබ ඕන දෙයක් ගනුදෙනු කරන හොඳ ගේක ඉන්න ඉන්න විතරක් ගේ තියාගන්න. හොඳ යාන වාහනය කියන්නේ කෝටි ගානක වාහනයක නැකලා යන්න. වාහනේ ගමනට විතරක් තියාගන්න. දැන් අපේ අය එහෙමනේ වාහනේ ගමනට නෙමෙයි වාහනේ හිතේ තියාගෙන ඉන්නේ. ගේ ඉන්න නෙමෙයි ගේ හිතේ තියාගෙන ඉන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අන්න සසර පැවැත්ම වෙන්නේ. ඇයි අතහරින්න පුළුවන් වෙන්න? අතහරින්න පුළුවන් වෙන්න. දැන් ඔබ වැසිකිළියට යන්නේ ඒ කෘත්‍යය කරන්න. බලන්නකෝ ඒ කෘත්‍යය කරලා ඔබ ඒක අමතක කරලම නැවත ඒ පැත්ත හැරෙන්නේ නැතුව එනවද ඉන්නවද? ඈ එනවනේ. එහෙනම් gederat ඉන්න මේ ඉන්න ඉන්න එකට විතරක්. දැන් මෙහෙට ආවට පස්සේ ඒක අතහරින්න පුරුදු වෙන්න. වාහනේ නැගගෙන ගමන යන්න යන්න. තියාගන්න. ගිහින් ඉවරනාට පස්සේ වාහනේ අයින් කරන්න. අයින් කරන්නේ විසි කරන්න නෙමෙයි. හිතෙන් අතහරින්න. කියන එක තේරුන්නේ නැහනේ. ඔබ දෙයක් පින්වත්නි පාවිච්චි කරන්ද? දැන් කැමති රස කෑමක් කන්ද? කෑවනම් කෑව විතරයි. කාලා නැවත අර අර ගවයෝ දවල්ට කාපුව රැට අමාරුම මර කනවා. ඒ වගේ දැන් කාපු එක නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර අයියෝ හොඳ දෙයක් ආයිත් හෙටත් ඕකම හදන්න ඕන මෙහෙම කරන්න ඕන. එහෙම එහෙම හිතන්න හිතන්න හිතන්නේ මොකෝ එහෙම. තණ්හාව නිසා. ඒ කියන්නේ උපාදාන වෙලා. ඒ කියන්නේ භවය සකස් කරනවා. ඒ කියන්නේ විපාකයේ පිණිස කර්ම. ඉතින් අන්න බලමු කෑව නම් කෑව විතරක් වුණා නම් ඉවරයිනේ. ඒතෙන්ට හිත පිහිටවන්න පුළුවන් නම්. දැන් කෙල ගැසුවා නම් කෙල කට ගත්තා විසි කරා. ඒ ඒක එච්චරයි. දැන් ඕගොල්ලෝ හිමනේ අනේ ෂෝක් කියලා ටික ලස්සන කියලා ටික මේ කාලා පරිප්පු කාලා හැදිච්ච කියලා ටික තමයි දාලා යන්න හිතෙන්නේ නැහැ කිය දැන් අල්ලනවා. එතකොට අරකට මොකද වෙලා තියෙන්නේ? උපාදාන වෙලා. ඒ නිසා හිත ස්වාධීන කරන්න. හිත නිදහස් කරගන්න. ওই බැඳීම් වලින් අඩු කරගන්න. ඔබට දෙයක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක නැති වුණත් ඒ විදිහට ඉන්න පුළුවන් වෙන්න ඕන. කිව්දේ තේරුණායි. දෙයක් දැන් හොඳ හොඳ ගෙදරක ඉන්නේ. අනේ ජීවත් වෙන විදියක් නැතුව ගේ උගස් කරා ගේ සින්න වුණා. දැන් සාමාන්‍ය ගියක ඉන්නවා. ඒත් ඉන්න. අරකෙත් ඉද්දි හිටියේ ඒ කාර්ය මේකෙත් ඉද්දි හිටියේ ඒ කාර්ය. අන්න එහෙම හිත පිහිටව ගන්න පුළුවන් වෙන්න. එහෙම වුණොත් පින්වත්නි මේ සසරෙන් ජය ගන්න පුළුවන්. ඒ නිසා අත්හරින්න පුළුවන් දේටම සිත පිහිටවන. අතහැරීමට. එතකොට අතහරින්න කියනකොට හොඳ දේවල් පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දුෂ්කරම කරන්න කියලා එකක් නෙමෙයි. ඔබ අදාළ කටයුත්ත කරන්න ඒ දෙයට විතරයි. ඇඳුමක් අඳින්න විලිවහ ගන්න. ගමනක් යන එකට. එච්චරයි. ඇවිල්ලා ඉවරලා ඒක හිතලා මම ලස්සන ඇඳුමක් අඳගත්තේ ගත්තේ අරකයි මේක. ඒව කියන්නේ සේරම හිත බැසගෙන. ඒ ඉතින් අර සතර පායට යන පාර තමයි ඒ එතන ඉඳලා හදන්නේ. ඔබ දන්නවනේ පින්නද මේ සරල මෙහෙම. ලෙඩ හැදුනොත් ගත්තා බෙහෙත්. ලෙඩට තාල බෙහෙත ගිල්ලා. එතන ඉවරයිනේ. ලෙඩ තනීපුන හැටි දැන් තවත් බෙහෙත් බොනුවේ. බොනොද නැද්ද? දෙයිනේ යන්නේ වගේ නෙවෙයි. මේකත් අවශ්‍යක පාවිච්චි කරන්නේ ඒකට විතරක්. අයිත් ලෙඩ හැදුනොත් අයිත් යන්න. වාහනයක් තියෙනවා නම් ගමන යන්න. අයිත් ගමනක් යන්නේ දුනොත් වාහනේ නැගින්න යන්න. බලන් ඉන්න දෘෂ්ටිගත කෙනෙක් කියයි ආන්න එයා දැන් අහුවෙලා හොඳ වාහන වල යන්නේ අයියෝ මොන සිල්ද මොනවද තියෙන්නේ කියලා කලම ඒ එයාගේ දෘෂ්ටියක් විතරයි ඔබේ හිතේ තියෙන්නේ ගමනක් යාම සඳහා පමණයි එහෙනම් කල්පනා කරන්න පින්වත්නි බුද්ධ ශාසනය දුර්ලභයි මනුෂ්‍ය ජීවිතයක් දුර්ලභයි. දැන් එතකොට අපි එහෙනම් කරන්න ඕන මොකද්ද? පුණ්‍ය පාප පහේනස්ස පින්පව් දෙක අතරින් ගමන් කරන්න ඕන ලෝකෝත්තර මාර්ගය සොයාගෙන සසර දුක නිවෙන මඟ සොයාගෙන. දැන් එහෙම හිතාගෙන වැරදි දැනකට එන්න එපා. මේ හදිසියෙන් හරි දිදී තියෙන දාන ඩිංගන් නතර කරනවද? අපින් කරන්න ඕනේ. එහෙම අපි ගමන යන්න. එහෙම යන්න බෑ. ඔබේ ඒ කටයුතු ටික ඔබේ කරන්න. හැබැයි දැන් ඔබ දාන දීලා මොකක්ද අරමුණු කරන්නේ? සුගතියක යන්න හිතාගෙන කියලා දන් දෙනවා නම් ඔබට ආනිසංස අඩුයි. ලෙඩ දුක් ටික සනීප වෙන්න කියලා හිතාගෙන ඔබ ආමිෂයක් කරනවා නම් ආනිසංස අඩුයි. ඒ තණ්හා වෙන්නේ. ව්‍යාපාරේ දියුණු වෙන්න කියලා හිතාගෙන ඔබ දෙයක් කරනවා නම් ආනිසංසය අඩුයි. ඔබ ස්වාමීන් වහන්සේ නමකට ආරාමයක් පූජා කරන්න. ස්වාමීන් වහන්සේට ආරාමයක් පූජා කරන්න. හිතන්න එපා මේක පූජා කිරීමෙන් මට දිව්‍ය ලෝක ලැබෙන්න කියලා හිතුවොත් අන්න තණ්හාවෙන් බැඳිලා. මේ කියන්නේ මොකද්ද බුදුරජාන් වහන්සේ? තණ්හාවෙන් දුරු කරලා කටයුත්ත කරන්ද හිත නිදහස් කරන්නේ. එතනින් මේ හැමදේම අපිට කරගන්න පුළුවන් කමක් ලැබෙයි. මේ සියලු දෙනාටම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ බුද්ධ ශාසනය තුර මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදයක් දෙන්න. අද මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ B චාලට් 542 ඒ ඔබවත්ත හෙයියන්තුඩුව ඒ වගේම නන්දා රූපසිංහ නොම්මර 426න් 4 සියඹලාපේ උතුර කේ සුදත් සාගර ජයතිස්ස 546න් 3 ඔබවත් යන අය තමයි මේකේ දායකත්වයේ දරන්නේ අරමුණු වෙලා තියෙන මිය ගිය කේ ඒ පියදාස පියා කේ ඒ ජයතිස්ස අයියා එස් කොඩිතුවක්කු වජිරා කොඩිතුවක්කු ඒ ඒ දුලිහාමි මව මානිස් අප්පුහාමි පියා කිරිමාදර ප්‍රේමාවති ඒ වගේ කොම්බු රොබර්ට් සිල්වා පියාණන්ට WAC ගුණසේකර DM ගුණවති යන අයට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් ඒ අත්තන්ටද මේ ධර්ම දේශනාව තුළින් ජයන්ත කරගත්තා වූ පුණ්‍ය කර්මයන් අනුමෝදන් වේවා කියලා සාදුනාදයෙන් ඒ වගේම B චාලට් මව ශ්‍රීමති කොඩිතුවා කුමව M G. Sirisena W D. Dayawathi Tharusi Nethmi Ramila Mahinda Sisira Rupasinghe M G. Sirisena හා ඩබ්ලිව්.ඩී. දයාවති මව්පියන්ට දීර්ඝායස පතල ඉහිත කිව්ව ඒ සියලු දෙනාට දීර්ඝායසත් පතල තමයි මේ කටයුතු කරන්නේ. එයාටද මේ ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා කියලා සාදුනාදයක් දෙන. ඒ වගේම දරණාගල කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් සෝම ස්වාමීන් වහන්සේටත් සියලුම රණවිරුවන්ටත් ඔබවත් පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් සියලුම ලෝවැසියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනා හේතු වේවා කියලා මේ අත්දැකීම ඒ නිසා එන කල්පනා කරන්න මේ සම්බන්ධ වුණු ඔබ අප හැම දිනාටමත් ඔබ අප හැම දිනාම නම් මේ පරිලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම සියලු පින් කැමති දෙවියන්ද මේ පින් අනුමෝදන් වේවා සම්බන්ධ වුණා වූ සියලු දෙනාටම මේ උතුම් ගෞතම සාසනය තුල මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා ප්‍රායෝගික කරගෙන සසර දුකෙන් එතර වීමට හැම කෙනාටම හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි හැම දිනාගේම හිතසුව සදනු පිණිස ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වන තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුනඹර ධර්මයෙන් ප්‍රභාමත් කරන්නට ශක්තියේ ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි